මෙච්චර කාලයක් අපි නොමග ගියා. ඒ නොමග ගිය නිසා අපි සසර සැරිසරුවා. ඒ සංසාරේ අපි අනන්ත අප්‍රමාණ දුක් විඳා. ඒ නිර්වල වැටෙමින්. ඒ වගේම പ്രേත ලෝකෙට වැටිලා. තිරිසන් ලෝකෙට වැටිලා. ඒ আদি වශයෙන් මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා ඒ විදිහට දුක් විඳා. අනන්ත අප්‍රමාණ දිව්‍ය ලෝකවල යම් ආකාරයක් අපි తాවකාලික ආස්වාදයක් ලැබුවත් ඒවත් අනිත්‍ය නිසා දුකයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ රූපාවචර බ්‍රහ්මලෝකත් වලත් අපි ඇවිද්දා. අරූපාවචර බ්‍රහ්මලෝක වලත් ඇවිද්දා. ඉතින් ඇවිද්දී මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන ධර්මතා දෙක මූලික කරගෙන. ඒ අවිද්‍යාවත් තණ්හාවත් සහ මුලින් නැති කරන තාක්කල් අපිට මේ සංසාර ප්‍රවෘත්තිය තියෙනවා. ඒතර සංසාර ප්‍රවෘත්තියේ තියෙන්නේ සැප ස්වභාවයක් නෙමෙයි දුක්ඛ ස්වභාවයක් කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙන්නේ. දුකක පැවැත්මක් තියෙන්නේ කියන ඒ ස්වභාවයයි අපට පෙන්වලා දුන්නේ. නමුත් අපි නැවතත් නැවතත් නැවතත් හිතන මේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා අනේ මේ ජීවිතේ සැපක්. නමුත් ඒක මුලාවක් ඒක රැවටීමක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැපක් හොයන සිත. ඒක මුලාවක්. ඒක රැවටීමක්. එහෙනම් මේ මුලාවෙන් මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. ඉතින් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ නොමග ගිහිල්ලා අපි අනන්ත අප්‍රමාණ දුක් විඳා දැන් නිවැරදි මගට වැටිලා ඒ දුක් වලින් නිදහස් වීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ක්‍රමානුකූලව මේ පිරිසිදු වීමේ ක්‍රියා හතකින්. පිරේ පිරිසිදු වීමට කියන්නේ විසුද්ධි. සුද්ධ කියන්නේ පිරිසිදු වෙනවා කියන කාරණා. විසුද්ධි කියන්නේ මනාව පිරිසිදුයි. හොඳටම පිරිසිදුයි කියන කාරණේ. එහෙනම් මග නොමග ඒකට නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටෙනවා. ඊටාත්ම හොඳින් මනාව වැටෙනවායි නිවැරදි මගට. පිරිසිදු වැටෙනවා. මොකද්ද මග? මග තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒකේ තියෙන පියවර තුනක්. සීලය පළමුවෙනි පියවර. දෙක සමාධිමය පියවර. තුන්වෙනි එක ප්‍රඥාව නැමැති පියවර. ඒ ප්‍රඥාව තුළින් අපි අවබෝධ කරන්නේ සත්‍යයි. ඒ සත්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සත්‍ය හතරක් ඇටියෙට. ඒ සත්‍ය හතර තමයි චතුරාර්ය සත්‍ය. චතුර කියන්නේ හතරට. ආර්ය. ඒ ආර්ය කියන්නේ නොවෙනස්. උසස්. ඊටාත්ම ඉහළයි. වෙනස් නොවන සත්‍ය හතරක් ලෝකේ තියෙනවා. ඒ දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. මේ ධර්මතා හතර මෙච්චර කාලයක් අනන්ත අප්‍රමාණ කෝටි ප්‍රකෝටි ගණන් අපි අනන්ත සසරේ සැරිසරුවට මේ සත්‍ය හතර අවබෝධ වුණේ නැහැ. එහෙනම් ගෞතම බුද්ධ ශාසනය තුලත් මේ ධර්මතා හතර නිවැරදිව අවබෝධ කරගත්තේ නැත්නම් අපි නැවතත් මේ දුක්සහිත සසරට වැටෙනවා. මේ දුක්සහිත සසරේ අපි මොන මොනවාත යයිද කියන කාරණය තීරණය කරන්නේ Tamangeම සිත විසින් සිතවිලි විසින්. සිතේ සිතවිලි විසින්. ඒ සිතවිලි වල තීරණය තමයි කර්මවල විපාක නිර්මාණය කරන්නේ. සිත හැසිරෙන ආකාරය. ඒ සිත හැසිරෙන ආකාරය දෙකට බෙදුවා හොඳට සිත හැසිරෙනවා නරකට සිත හැසිරෙනවා. හොඳට සිත හැසිරුණත් නරකට සිත හැසිරුණත් දෙකේම තියෙන සිතේ ප්‍රවෘත්තියක් නිසා ඒ සිතේ හොඳ ආකාරයට හැසිරීමට කිව කුසල විපාක ආස්වාදයේ විඳින්න පුළුවන්. ආස්වාදයේ මද ආස්වාදයේ අර නරක පැත්තට හැසිරීම නිසා ඒ තුල ලැබෙන්නේ ඒකට කියන්නේ අනිෂ්ඨාරම්මන කියලා. තමන්ගේ අරමුණු ඉටු වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. කඩ වෙනවා. බලාපොරොත්තු සුන් වෙනවා. ඒ අකුසල කර්මයේ විපාක හැටියට. එහෙනම් මේ දෙකම තියෙන්නේ භවෙන් භවයට ගමන් කිරීමක් මේ ධර්මතා දෙක උපකාර කරගෙන. ඒ නිසා ඒක පැහැදිලි කරනවා සංකාරපච්චය විඥානං කියන කාරණේ. ඒතර සංස්කාරයන් තමයි දැන් මේ සංකාරපච්චය විඥානං කියන්නේ භව දෙකක් සම්බන්ධ කරන තැන. ඒක හොඳට මතක තියාගන්න භව දෙකක් සම්බන්ධ කරන තැනට තමයි සංකාරපච්චය විඥානං කියන්නේ. ඒතර මේ භවයේ කරගන්න සංස්කාර ඊගා භවයට ප්‍රත්‍යය කියන එක. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඛාර නිරෝධා විඥාන නිරෝධ. ඒතර සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සිත හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් විඥානය නිරුද්ධයි. කියන්නේ විඥානයකට හටගන්න බැහැ. විඥානයක් පවතින්නේ නැහැ. ඒතර විඥානයේ නොපැවැත්ම සසර දුක් නිමාවටපත් කරනවා කියන කාරණේයි පෙන්වලා දෙන්නේ. ඒතර මග තමයි ඒ සංසාර මග. ඒතර නිවැරදි මග තමයි ඒ සංසාර මග ඇවිල්ලා නොමග. නිවැරදි මග තමයි සංසාරයෙන් මිදීමේ මග. ඒ කියන්නේ සංකාර නිරෝධා විඥාන නිරෝධා කියන විඥාන නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන ඒ ස්වභාවය තේරුම් ගත්තොත් අන්න නිවැරදි මග. සංකාර පච්චය විඥානං කියලා ඒ ක්‍රියාවට ඉඩ දුන්නොත් නොමග. එහෙනම් මග නොමග. ඒතර මග්ගා මග්ග. මගහා නොමග. ඒක දැනගන්න, ඒක තීරණය කරන. ඒ ස්වභාවය ප්‍රඥාව. මග නොමග. ඒතර නිවැරදි මග නම් සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. ඒ තමයි නිවැරදි මග. ඒ කියන්නේ පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර හෝ අනිජ්ජාபிසංකාර කියන මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් යම් තැනක ඒක නිවැරදි මගයි. ඒවා ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක ඒ කියන්නේ පින්සිතුවිලිත් පෞසිතුවිලිත් හර ධානසිතුවිලිත් කියන ඒවා ක්‍රියාත්මක වෙනවා නම් අපි ගිහිල්ලා තියෙන්නේ නොමග. අපේ සිත තාම නොමග යන්නේ. එහෙනම් මග නොමග. ඒතර ඒක තේරුම් ගන්න නම් අපි හේතුඵල ධර්මතාවය දකිනම වගේම තණ්හා මාන දිට්ටි ඒවා ඇති වෙන හැටි දකින්න ඕනේ ඒවෙන් ගැලවෙන හැටි දකින්න ඕනේ මොකද තණ්හා මාන දිට්ටි කියන්නේ අකුසල තණ්හා මාන දිට්ටි කියන්නේ කෙලෙස් අකුසල් කියන්නේ කෙලෙස් එහෙනම් කෙලෙස් නම් අපි ගිහිල්ලා තියෙන්නේ නොමග. කෙලස් ප්‍රහාණය කළොත් අපි ඇවිල්ලා තියෙන්නේ මගට, නිවැරදි මගට. එහෙනම් මග නොමග. යනකොට එතකොට මග නොමග තේරුම් අරගෙන අපි දික්තියෙන් තොරව, ඒ වගේම තෘෂ්ණාවෙන් තොරව, මානෙන් තොරව හා ක්ලේශ කෙලස් වලට ක්‍රියාත්මක වෙන්න නොදී හා ඒ තුලින් ආශ්‍රවයන් ප්‍රහීන වෙන ආකාරය. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වෙන ආකාරයට අපි පිළිපැද්දොත් අනුගමනය කළොත් අපට මේ සසරෙන් මිදෙන්න පුළුවන්. එහෙම නැති තාක්කල් අපි යන්නේ නොමග. ඒතර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක විසඳ ගන්න අපි ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාවට මනස හරවන්න ඕනි. ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාව. ඒ තමයි ඒ නිවැරදි ක්‍රියාව මනසින් දකින්න ඕනේ නිවැරදිව. ඒ ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාව තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඊළඟ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ඒ ස්වභාවයන් තුලින් අපි දිට්ඨියත් පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම තණ්හාව, මාන්නය කියන එකත් අපි අයින් කරගන්න ඕනේ. ඒ වගේම ලෝභ, ද්වේෂ, මෝහ, විචිකිච්ඡා, ඒතකොට මාන දිට්ඨි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරික, අනෝතප්ප ආදී වශයෙන් ඒවට ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී සිත පවත්වන්නත් ඕනේ. එතකොට තමයි නිවැරදි මඟ. දික්කියත් එක්ක මනස ක්‍රියාත්මක වුණොත්, තණ්හාවත් එක්ක මනස ක්‍රියාත්මක වුණොත්, මානයත් එක්ක මනස ක්‍රියාත්මක වුණොත්, ඒ වගේම ආශ්‍රමයන් එක්ක මනස ක්‍රියාත්මක වුණොත්, ඒ වගේම අර ක්ලේශයන් එක්ක දස ක්ලේශයන් එක්ක මනස ක්‍රියාත්මක වුණොත් අපි වැටිලා තියෙන්නේ නොමගට. එහෙනම් ඒක නිවැරදිව විසඳ ගන්න පුළුවන් තැන තමයි ක්‍රමය තමයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. ඒතර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි සිතේ ආයශය හා ශරීරයේ හෙවත් රූපේ ආයශය හොයා ගැනීම. ඒතර සිතේ ආයශය අපි දැන් දන්නවා. කොච්චරද එක චිතක්ෂණයක් කියලා. ඒ වගේම ශරීරය හෙවත් කයේ හෙවත් ඒ රූපේ ආයශය. ශරීරය හෙවත් කය හෙවත් රූප රූපස්කන්ධේ ඒතර ඒකේ ආයශත් අපි දැන් දන්නවා. මොකද්ද? අර සිතේ ආයශයෙන් 17ක් කියන එක. ඒතර සිතේ සිත මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කොත් නිවැරදිව දැක්කොත් අපි අනිත්‍ය ලක්ෂණය දකිනවා. ඒ වගේම දුක්ඛ ලක්ෂණය දකිනවා අනාත්ම ලක්ෂණය දකිනවා. දැන් අනිත්‍ය ලක්ෂණය අපිට පැහැදිලි කරගන්න නම් ඉපද බිඳින බවම මෙනෙහි කරන්න ඕනේ. මොනවද ඉපද බිඳින? රූපස්කන්ධය ඉපද බිඳිනවා. වේදනාස්කන්ධය ඉපද බිඳිනවා. සංඥාස්කන්ධය ඉපද බිඳිනවා. සංස්කාරස්කන්ධය ඉපද බිඳිනවා. විඥානස්කන්ධයත් ඉපද බිඳිනවා. ඒ වගේම චක්කායතනය ඉපද බිඳිනවා. සෝතායතනයත් ඉපද බිඳිනවා. ගානායතනයත් ඉපද බිඳිනවා. චිව ආයතනයත් ඉපද බිඳිනවා. කාය ආයතනයත් ඉපද බිඳිනවා, මන ආයතනයත් ඉපද බිඳිනවා. ඒකට ගෝචර වෙන බාහිර චක්කායතනයට ගෝචර වෙන්නේ රූප ආයතනෙ. ඒකත් ඉපද බිඳිනවා. සෝතායතනයට ගෝචර වෙන්නේ ශබ්දායතනය. ඒක ශබ්දායතනයත් ඉපද බිඳිනවා. ගාන ආයතනය කියන්නේ නාස්‍ය එකට ගෝචර වෙන්නේ බාහිර ගන්ධ ආයතනය ඒ බාහිර ගන්ධ ආයතනයත් ඉපද බිඳිනවා ජීව ආයතනය දිව ඒකට ගෝචර වෙන්නේ රස ආයතනය ඒ රස ආයතනයත් ඉපද බිඳිනවා කාය ආයතනය කියන්නේ ශරීරය කය ඒකත් ඉපද බිඳිනවා ඒකට ගෝචර වෙන්නේ පහස පොට්ටබ ආයතනය පහසට කියන්නේ පොට්ටබ්බ ආයතනේ. ඒකත් ඉපද බිඳිනවා. මන ආයතනේ මනස සිත විඥාණය ඒකත් ඉපද බිඳිනවා. ඒකට ගෝචර වෙන්නේ බාහිර අරමුණු. එක රූපයක් එක්ක නාමයක්. මන ආයතනයට ගෝචර වෙන්නේ. ඒ නාම රූප දෙකත් ඉපද බිඳිනවා. එහෙනම් තවත් තියෙන ඉපද බිඳිනවා. තව විදිහකට බලන්න කෙස් කියන ධර්මතාවයන් ඉපද බිඳිනවා. ලොම් කියන ධර්මතාවයන් ඉපද බිඳිනවා. නිය කියන ධර්මතාවයත් ඉපද බිඳිනවා. දැන් ඉපද බිඳෙන කාලය ඔයත් දන්නවා මම මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ රූපයකට රූපයක් එක්ක රූපයක් කියලා කතා කරන්නේ සතර මහා ධාතු ඒකේ කාලය චිතක්ෂණ 17යි. එතකොට චිතක්ෂණ 17ක කාලයක් තුල ඉපද බිඳිනවා. එහෙනම් නියත් නියපොතුත් ඉපද බිඳෙන ධර්මතාවයක් නියපොතු නෙමෙයි හැබැයි ඉපද බිඳෙන්නේ සතර මහා ධාතු. ඉපද බිඳිනවා. ඒතර අපි බලන්න ඕනේ ඒව හදලා තියෙන දේ දැන් අපි දන්නවා. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් සතර මහා ධාතු ඉපද බිඳිනවා. ඒතර සතර මහා ධාතු කියන්නේ පඨවි ධාතු අයකත් ඉපද බිඳිනවා. ආපෝ ධාතුව ඒකත් ඉපද බින්දෙනවා. තේජෝ ධාතුව ඒකත් ඉපද බින්දෙනවා. වායෝ ධාතුව ඒකත් ඉපද බින්දෙනවා. සතර මහා ධාතු එකට එකතු කරලා ඒකත් ඉපද බින්දෙනවා. එහෙනම් නිය කියන එක සතර මහා ධාතු එහෙනම් ඉපද බින්දෙනවා. දත් කියන්නේ සතර මහා ධාතු. ඒතකොට ඒකත් ඉපද බින්දෙනවා. සම් කියන්නේ සතර මහා ධාතු, මහ භූත හතර ඒකත් ඉපද බින්දෙනවා. කොච්චර කාලයක් අර චිතක්ෂණ 17ක් තුළ. මස් කියන්නේ සතර මහා ධාතු එකත් ඉපද බින්දින. කොච්චර කාලයක්? චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දින. ඒතර චිතක්ෂණ 17ක් කියන එක දන්නවා. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන්නේ. ඒ කාලය තුළ ඉපද බින්දිනවා. මේ නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත සිහි කරන්න. නැවත නැවත සිහි කරන්නේ නැවත නැවත මෙනෙහි කරන්නේ කොහොමද? පඨවි ධාතුව ඉපද බින්දිනවා. ආපෝ ධාතුව ඉපද බින්දිනවා. තේජෝ ධාතුව ඉපද බින්දිනවා. වායෝ ධාතුව ඉපද බින්දිනවා. ඇති වෙන ඇති වෙන සෙනෙන්නේ. සතර මහා ධාතු ඉපද බින්දිනවා. ඒ සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච මස් උතර මස් කියන්නේ සතර මහා ධාතු. ඉපද බින්දිනවා. නාර ඒ කියන්නේ මහ භූත හතර සතර මහා ධාතු ඉපද බින්දිනවා. ඇති වෙනව නැති වෙනව. අන්න ඒ විදිහට නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත සිහි කරන්න. එතකොට මේ ඉපද බිඳෙන ස්වභාවයම සිතට අනුගත වෙනවා. සිතට ස්ථාවර වෙනවා. සිතට ස්ථාවර වුණාම අපිට ඒ තුළින් දැర్శණය වෙන්නේ අනිත්‍යයි කියන ස්වභාවයයි. නিত্য සංඥාව මනසින් අයින් වෙනවා. අපට අවශ්‍ය කරලා තියෙනවා නিত্য සංඥාව මනසින් අයින් කරන්න. සැපයි කියන සංඥාව මනසෙන් අයින් කරන්න. ආත්මයි කියන සංඥාව මනසෙන් අයින් කරන්න. ඒ ධර්මතා තුන වෙනුවට අපි මනසට අනුගත කරගන්න ඕනේ ඒ නිට්යයි සැපයි ආත්මයි කියන සංඥා තුළ මනසින් අයින් කරගෙන ඒ වෙනුවට මනසට අනුගත කරගන්න වෙන්නේ ඕනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒ ස්වභාවයන් තුන මනසට අනුගත කරගන්න ඕනේ. ඇයි එහෙම අනුගත කරගන්න අවශ්‍ය? <coughs> එහෙම අනුගත කරන්න අවශ්‍ය වෙන්නේ අපේ සිත ඇලෙන්නේ නිත්‍යයි කියන ස්වභාවය තුළ. අපේ සිත ඇලෙන්නේ සැපයි කියන ස්වභාවය තුළ. අපේ සිත ඇලෙන්නේ ආත්මයි කියන ස්වභාවය තුළ. එහෙනම් ඒ සිත ඇලෙන සිතට කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ සමුදයයි. ඒ කියන්නේ හේතුවයි. මොනව ඇති කරන හේතුවද? දුක් ඇති කරන හේතුව. ඒතර දුකක් වෙන්නේ ඇයි? දුකක් වෙන්නේ පවතින හින්දා. මොකක ධර්මතාවයන්ද පවතින්නේ? නාම රූප දෙක පැවැත්මක්. දැන් නාම රූප දෙක පැවැත්මක් තියෙනවා නම් යම් කිසි තැනක එතන තියෙන දුකක් කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ ඒ නාම රූප දෙකේම තියෙනවා පීඩනයක්. නැවත නැවත පීඩනයක්. නැවත නැවත ඒ සිතුවිලි හොයන්න, නැවත නැවත ඒ සතර මහා ධාතුන් සංතරපණය කරන්න, ඒ සතර මහා ධාතුන්ගේ පැවැත්මට අපි නිරන්තරයෙන් කැමති, ප්‍රිය කරනවා. ඒතර නිරන්තරයෙන් කැමතිනම්, ප්‍රියනම් එතන ඇති වෙන්නේ හේතුවයි. ඒතකොට මේ නාම රූප දෙකේ පැවැත්ම දුකක් වෙන්නේ ඒක අර පීඩණය ඇති කරන පීඩණය හින්දා. ඒ වගේම නාම රූප දෙකම හදන්න ඕනේ හේතුවකින්. හේතුවක් නැතුව ඒ නාම රූප දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක කරන්න බෑ ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඒක ඔයත් හොඳට දැනගත්තා, දැකගත්තා කාංකා විතරන විසුද්ධියේදී අපි හොඳට පෙන්වලා දුන්නා, තේරුම් කරලා දුන්නා, අවබෝධ කරලා දුන්නා. මේ ධර්මතාවයන් හේතුන්ගෙන්ම හටගන්න කියන කාරණේ. ඒතර නිරන්තරයෙන් තියෙන්නේ නාම රූප දෙකේම දැවිලි සහගත ස්වභාවයක්. ධනවා. මොකද්ද ධනවා කියන්නේ? දැවිල්ල කියන්නේ සිත් හොයන්න සිත අන කරනවා. සිත් හොයන්න සිතම අන කරනවා. දැන් එහෙන් රූපයක් බලලා සිත් හොයන්න අන කරන්නේ සිතේ. කනෙන් ශබ්ද අහලා සිත් හොයන්න අන කරන්නේ සිතෙන්මයි. නාසයෙන් ගඳ සුවඳ විඳලා සිත් හොයන්න අන කරන්නේ සිතෙන්මයි. බලන්න හොඳට. උතර පරීක්ෂා කරලා බලන්න. දිවෙන් රස විඳලා සිත් හොයන්න අන කරන්නේ සිතෙන්මයි. කයෙන් පහස ලැබලා සිත් හොයන්න අන කරන්නේ සිතෙන්මයි. මනසින් අරමුණු අරගෙන සිත් හොයන්න අන කරන්නේ සිතෙන්මයි. හැබැයි අන කරන සිතටත් ආයශ්‍ය එක චිතක්ෂණයයි. ඒ හොයන සිත්වලටත් ආයශ්‍ය එක චිතක්ෂණයයි. ඇසෙන් රූපයක් කොල ඒ පිළිබඳව සිතක් හැදුවත් ඒකට ආයශත් එක චිතක්ෂණයයි. ඇසට චිතක්ෂණ 17යි, බාහිර රූපයට චිතක්ෂණ 17යි. ඇසට රූපයට නෙමෙයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලි දෙකකට ආයශ චිතක්ෂණ 17යි. අන්න යමෙක් දකිනවා ඉපද බිඳින බව. ඇතිව නැති වෙන බව. හටගෙන නැසෙන බව. ඒ කියන්නේ ඇස කියන ධර්මතාවය නෙමෙයි. සතර මහා ධාතු කියන ධර්මතාවය. බාහිර රූපය කියන ධර්මතාවය නෙමෙයි. ඒ රූපය කියන ධර්මතාවයේ තියෙන්නේ සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතුන් ඇතිව නැති වෙන බව. ඉපද බිඳෙන බව. උදය වේය. හටගෙන නැසෙන බව. අන මනසට දර්ශනය වෙනවා නම් එතකොට අනිත්‍ය දුකත් එතනම තේරෙනවා. මොකද ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා පෙරලීම වෙනස් කරන ස්වභාවය දුකක් ඇති කරන්නේ. දුකක ස්වභාවයක් තියෙන්නේ. ඒතර අනාත්මයි කියන ස්වභාවය <clears throat> මේ අනාත්මයි කියන ස්වභාවය තේරුම් ගන්න නම් මේ ඉන්ද්‍රිය කියන ධර්මතාවයන්ගෙන් හොයලා බලන්න ඕනේ. දැන් ඉන්ද්‍රිය කියන ධර්මතාවය ඉන්ද්‍රිය කියන්නේ අධිපති. නායකත්වය ගන්න. මොකක්ද? චක්කු ඉන්ද්‍රිය. චක්කු කිව්වේ ඇසට. ඇස නෙමෙයි සතර මහා ධාතුන්ට. එතකොට එයා තමයි අධිපති නායකත්වය. එතකොට ආත්ම කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක් හා නොවෙනස්ව පවතින දෙයකට ආත්ම කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ස්වභාවයක් නැහැ. එහෙම ස්වභාවයක් නැහැ. කොහෙද නැත්තේ? ඇස කියන ධර්මතාවෙත් නැහැ. බාහිර රූපේ කියන ධර්මතාවෙත් නැහැ. ආත්ම ස්වභාවයක්. ඒ දෙක නිසා හැදෙන සිතේ ආත්ම ස්වභාවයක් නැහැ. ඒතර චක්කු ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒතර අධිපති කවුද? කර්මයයි අධිපති. ඒතර කර්මය නම් අධිපති ආත්මයි කියලා කියන්නේ නොවෙනස් එකක්. ඒතර කර්මය කියන්නේ නොවෙනස් වෙන එකක්ද? නෑ වෙනස් වෙන එකක්. කර්මය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය අනුව තමයි අර ඇස කියන සතර මහා ධාතුන්ගෙත් වෙනස් වීම සිදු වෙන්නේ. කර්මය බලවත් පහල කළා දුන්නා ඇස නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් ඊ타මත්ම ප්‍රසන්න විදියට හොඳ විදියට ලස්සනට හැබැයි දැන් කර්මයේ අධිපති දර චක්ක ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ අධිපති ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට අධිපති වුණේ කර්මය. ඒතොර අර උප්පත්තියෙන්ම හොඳට පෙනෙන ඇසක් නිර්මාණය කළා. ඒතර යම් කාලයකදී ඒක අපි කියමු අවුරුදු 10 වෙන්න පුළුවන් 15 20 වෙන්න පුළුවන් 30 40 වෙන්න පුළුවන් ඒ කාලය තුල යම් දැසට අනතුරක් වෙනවා මාකාරි විදුලි සරක් හරි එහෙම නැත්නම් යම් නොදැනුවත්වම යම් විසක් ශරීරගත වීම නිසා යම් හේතුවකින් දැසඳ වෙනවා දැන් එතකොට ආත්ම ස්වභාවයක් නම් තියෙන්නේ ආත්ම කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. හා නොවෙනස් වෙන ස්වභාවයක්. ඒකට තමයි ආත්ම කියන්නේ. ඒතර මේ ඉන්ද්‍රිය වශයෙන් හොයාගත්තොත් අපිට මේ අනාත්ම ලක්ෂණය ඊටාත්ම හොඳින් දැర్శණය කරගන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ කියන ධර්මතා දෙක පිළිබඳව අපිට යම් කිසි විදිහකට තේරෙනවා. හැබැයි මේ අනාත්ම කියන ලක්ෂණය අනාත්ම කියන ස්වභාවය මේ ඉන්ද්‍රිය බෙහෙදෙන්න ඕනේ විසඳ ගන්න. ඉන්ද්‍රියට අනුවමයි විසඳ ගන්න ඕනේ. ආත්ම කියන්නේ නොවෙනස් හා තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් එකක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෑවක ඉන්ද්‍රිය ධර්මය. ඒතර ඒ නිසා තමයි චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉස්ති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය. ତොර සුඛ ඉන්ද්‍රිය, <clears throat> සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. ඒ ආදී වශයෙන්. ඒ වශයෙන්ම සද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ତොර අධිපති මේ ඉන්ද්‍රිය කියන වචනේ තේරුම තමයි අධිපති කියන එක. ତොර ආත්ම ලක්ෂණේ අපි ආත්මයක් කියලා හිතාගෙන ඉන්නවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරන එක වැරදි දිට්ටියක්. ඒ දර්ශනේ වැරදි. අර අනිත්‍ය ලක්ෂණය, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය වගේම අනාත්ම ස්වභාවය හොඳටම තේරුම් ගන්න ඕනේ. හොඳටම තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ මේ සසරින් ගැලවෙන්න. එහෙම නැති තාකල් ඒ නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගැනීම තුල අපි දකින්නේ වැරදියට. එතකොට දිට්ඨියට වැටෙනවා. ඒ වගේම නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගැනීම තුල ආශ්‍රව වැඩෙනවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒවා වැඩෙනවා. ඒ වගේම නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගැනීම තුල කෙලස් වැඩෙනවා. කෙලස් වැඩි, ලෝභය වැඩෙනවා. ඒ නිත්‍යයි කියලා ගැනීම තුළ තමයි ලෝභය වැඩි වෙන්නේ. ලෝභය සිත තුළ පවතින්නේ. ලෝභය සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිත්‍යයි කියලා ගැනීම තුළ තමයි පංචකාමය හොයන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නිවැරදිව දැర్శණය වෙනවා නම් පංචකාමය හොයන්නෙත් නැහැ. ඒ වගේම තෘෂ්ණාවට ඉඩ දෙන්නෙත් නැහැ. එලෙන්නේ. එහෙනම් ඒ සෑම දෙයකින්ම ගැලවෙන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ම දකින්න ඕනේ. මානෙ කියන එක ඇති වෙන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා දර්ශනය වෙන තැන. දැන් නිවැරදි දර්ශනේ අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට වේදනා සංඥා සංකාර විඥාන. පඨවි ධාතු කියන්නේ රූප. ආපෝ ධාතු කියන්නේ රූප. තේජෝ ධාතුව කියන්නේ රූප. වායෝ ධාතුව කියන්නේ රූප. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාම. දැන් එතකොට අනාත්ම ලක්ෂණය විසඳ ගන්න නම් ආත්මෙන් තොර වෙන්න අනාත්මයි කියලා නිවැරදිව දර්ශනය කර ගන්න නම් ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය තේරුම් ගන්න ඕනේ. ඒතර අධිපති කිව්වේ කර්මයයි. එහෙනම් කර්මය තමයි අර ටික කාලයක් හොඳට ඇහැ පවත්වන්න දීලා ඇහි ක්‍රියාකාරීත්වය අවසන් කළේ ඒකට කියනවා උපපීඩක කර්මය. ඒතර කර්මය කියන්නේ සිතුවිල්ල. එහෙනම් ඒතර ආත්මය කියන්නේ නොවෙනස් එකක් හා තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න පුළුවන් එකක් තමයි ආත්ම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අනාත්මයක් තියෙන. අනාත්මයක් තියෙන. ඒතර අනාත්මය නිවැරදිව තේරුම් ගන්න නම් අපි ඉන්ද්‍රියගේ අධිපති භාවය දැනගන්න ඕනි, දැක ගන්න ඕනි. ඒතර ඉන්ද්‍රිය කිව්වේ කර්මයටයි. එහෙනම් කර්මයෙන් සකස් වෙච්ච එකක් තමයි මේ ඇසෙහිවත් ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. එහෙනම් ඒක ආත්මයට දාන්න බැහැ. නොවෙනස්ව පවතින එකක් නෙමෙයි. වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නිසානේ අර අන්ධ උනේ. හොඳට පේන්න තිබ්බ ඇස මුල් කාලේ හොඳට පේන්න තිබ්බා. තරුණ කාලේ යම්කිසි අනතුරකට භාජනය වුණා. එහෙම නැත්නම් යම්කිසි විසක් වැදුණා. එහෙම නැත්නම් විසක් ශරීරගත වුණා. එහෙම නැත්නම් තමගේ ශරීරයට විදපු එන්නතක් වැරදි ආකාරය. එහෙම වෙලා අනන්ත අප්‍රමාණ ලෝකේ ඉන්නවන්ද භාවයටපත් වෙච්ච අය ඉන්ජෙක්ෂන් එක වැරදිලා. ඒතර යාදී වශයෙන් මේ උපපීඩක කර්මය. එහෙනම් අධිපති කියන්නේ කවුද එතකොට? ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒතර අධිපති දැන් මට ඕන විදිහටද තියෙන්නේ නොවෙනස් වෙන ස්වභාවයක්ද තියෙන්නේ කර්මය විසින් පාලනය කරනවාද? අන්න එතෙන්දී තමයි මේ අනාත්ම ලක්ෂණය වඩාත් හොඳට දකින්න පුළුවන්. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. වෙනස් නොවන ධර්මතාවයක් නෙමෙයි. වෙනස් වෙන ධර්මතාවයක්. ඒ වෙනස් වන ධර්මතාවය තමන්ගේ උවමනාවේ හැටියට නෙමෙයි. මොකක හැටියක්ද? කර්මයට අනුකූලයි. ඒ නිසා තමයි ඉන්ද්‍රිය කිව්වේ. එතකොට අධිපතිභාවය තියෙන ඉන්ද්‍රියන්නේ. ඒතර ඉන්ද්‍රිය කිව්වේ කර්මයට. කර්මයට අවශ්‍ය කොච්චරද? එක චිතක්ෂණයක්. එක චිතක්ෂණයක් නම් කර්මයක් හදන්න යන්නේ සිතේ අවශ්‍ය එක චිතක්ෂණේ. ඒතර එහෙනම් නিত্যද අනිත්‍යද? ඒතර කර්මයේ විසින් සිදු කරපු ඒ දුක්ඛ ස්වභාවය එතනදල ජීවිතයේ පුරාවට මෙයා අන්දයි. සුදු සැර යටයකින් එයා යන්නේ ගමන් කරන්නේ. ඒක සැපයිද? ඒක දුකයි. එහෙනම් ඒක ආත්මද අනාත්මද? ආත්ම කියන්නේ නොවෙනස් එකක්. ආ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක්. නෑ. එතකොට තමාගේ වශයෙන් පවත්වන්න බෑ. වෙනස් වෙන එකක්. එහෙනම් අනාත්මයි. දැන් පැහැදිලිද? එහෙනම් අනාත්මයි. ඒතර අනිත්‍ය ස්වභාවයක් තියෙනවා, දුක්ඛ ස්වභාවයක් තියෙනවා, අනාත්ම ස්වභාවයක් තියෙනවා. ඒ වගේම යම් ධර්මතාවයක් ඉදිරි ධර්මතාවයට ප්‍රත්‍යයයි. ඒ කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? දැන් අපි දන්නවා සිතේ ක්‍රියාකාරීත්වයට ස්පර්ශයක් ඕනේ. ස්පර්ශයක් නොවුනොත් සිතේ ක්‍රියාකාරීත්වය સિદ્ધ කරන්න බෑ. මොකක්ද ස්පර්ශය? ඇහැට රූපයක්. ස්පර්ශ වුණොත් සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒතර තින්න සංගති පස්සෝ කිව්වේ එකයි. ඇසයි රූපයයි හැදෙන සිතයි. ඒක රූපය ඇසට සම්බන්ධ වෙන්නේ රූපය බාහිරින් තියෙන්නේ. ඇස අධ්‍යාත්මයේ තියෙන්නේ. නමුත් ඒ රූපේ ස්වභාවය ඇසේ ඔපේ වැටෙනවා. එසේ තියෙන උපයක් ඒ උපේ වැටෙනවා. ඒතර එතන සිතක් හැදෙනවා. ඒතර සිත හැදෙන්නේ බාහිර රූපෙත් නෙමෙයි. ඇසෙත් නෙමෙයි. සිත හැදෙන්නේ හෘද වස්තු මූලික කරගෙන. ඒතර කරුණු තුන එකතු කළ ස්පර්ශයයි. ඒතර ස්පර්ශය ආශ්‍රය කචිතක්ෂණයයි. අර හෘදේ වස්තු ඇසුරු කරගෙන හටගත්තු සිත එම චක්කු විඥාණයත් එක චිතක්ෂණයයි. අර චක්කු ප්‍රසාද රූපය ඒ උපේත්තායිස චිතක්ෂණ 17යි. ඒ උපේ වැටුණු බාහිර රූපය ආයිස චිතක්ෂණ 17යි. ඇතිව නැති වෙනවා. ඉපද බිඳෙනවා. නැවත නැවත හිතන්න. නැවත නැවත මෙනෙහි කරන්න. ඇස ගන්න සතර මහා ධාතු හැටියට ඉපද බිඳෙනවා. බාහිර රූප ගන්න සතර මහා ධාතු හැටියට ඉපද බිඳෙනවා. ඒ දෙක නිසා හැදුණු සිත ගන්න හෘද වස්තුව මූලික කරගෙන හැදුණු සිත ඉපද බිඳිනවා. ඒ කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි එකත් ඉපද බිඳිනවා. එහෙනම් නිට්ටයද අනිත්‍යද? එහෙනම් අනිත්‍යයි. ඒතොර ස්පර්ශයෙන් නිසා යම් විදීමක් ඇද්ද? විදීමේ සිතක් ඒකත් ඉපද බිඳිනවා. ඒ ස්පර්ශය නිසා යම් හඳුනා ගැනීමක් ඇද්ද ඒ රූප පිළිබඳව? ඒ හඳුනා ගැනීමේ සිතත් ඉපද බිඳිනවා. ඒ කරුණු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා සිත බලවත් වේද? ඒකත් ඉපද බිඳිනවා. සංස්කාරයක්. හදලා ඒකත් ඉපද බිඳිනවා. දරර ස්පර්ශය කියන ධර්මතාවය වේදනා කියන ධර්මතාවයට ප්‍රත්‍යයයි. උපකාරයි. ස්පර්ශය නොවුණා නම් විඳින්න බෑ. එතකොට මේ ධර්මතා දෙකම ඇති වෙලා නැති වෙලා යන්නේ චිතක්ෂණ දෙකයි. මොකේදද? අර ස්පර්ශයට හා විඳීමේ සිතට. ඒතර විඳීමේ සිත ප්‍රත්‍යය හඳුනා ගැනීමේ සිතට. කොච්චර කාලයක් තුලද? චිතක්ෂණයක් තුල. හඳුනා ගැනීමේ සිත ප්‍රත්‍යයයි සංස්කාර නැමැති සිතට. දැන් සිතේ ප්‍රවෘත්තියයි. දැන් සිතේ පැවැත්මයි. ඒ කියන්නේ සිත ස්ථිරව පවතින්නේ ඒ හැදෙන සිතත් ඇති වෙන සැනින් නැති වෙනවා. එහෙනම් ස්පර්ශය නැමැති ධර්මතාවය වේදනාව නැමැති ධර්මතාවයට ප්‍රත්‍ය වෙන්නේ එක චිතක්ෂණයක් තුළ. වේදනාව නැමැති ධර්මතාවය එක චිතක්ෂණයක් තුළ සංඥාව නැමැති ධර්මතාවයට ප්‍රත්‍යයයි. ඉපද බින්දිනවා. එක චිතක්ෂණයක් තුළ සංස්කාර නැමැති ධර්මතාවයට ප්‍රත්‍යයයි චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඒ සංස්කාර ධර්මයන් පවතින සිත ඒ සිතත් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. නিত্যද අනිත්‍යද? ତර පස්ස වේදනා සංඥා චේතනා සිත. දැන් කරුණු පහක් කිව්වා. ඒ කරුණු පහටම යන්නේ චිතක්ෂණ පහයි. නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඒ ස්වභාවයම නේද දුක. ඇයි? චිතක්ෂණයක් ආයු අරගෙන ආපු දෙයක සැපක් කොහෙද තියෙන්නේ? හටගන්නේ තව චිතක්ෂණයක් ඇතුළත ඇති වෙලා නැති වෙන දෙයක් නම් එතන කොහෙද සැපක් තියෙන්නේ? ඒ තුලින් උපදවන ඒක ප්‍රත්‍ය වෙලා හටගන්න ඊගාව ධර්මතාවයටත් අවශ්‍යක චිතක්ෂණය නම් කොහෙද සැපක් තියෙන්නේ? සැපක් විඳින්න නම් පවතින දෙයක් තියෙන්න ඕනේ. ස්ථිරව තියෙන දෙයක් ඕනේ. නිවැරදිව ක්‍රියාත්මක වෙන දෙයක් ඕනේ. ඒත් නෑ. ඇති වෙන ශනේ නැති වෙනවා. එහෙනම් දුකයි. ඒතර ආත්ම ස්වභාවයක්ද තියෙන්නේ? ආත්ම කියන්නේ නොවෙනස් එකක්. ආ තමාගේ වශයෙන්. ඒතර තමාගේ වශයෙන්ද තියෙන්නේ? ද අර ස්පර්ශය මූලික වෙලා. ඒතර ස්පර්ශය විශේෂ ආහාරයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර ස්පර්ශය සිද්ධ වෙන්නේ එතකොට ඇසයි රූපයයි. කරුණු තුන එකතු තමයි ස්පර්ශය. හැදුව සිත. නේ එතකොට මේ සෑම ධර්මතාවයක්ම ඕනොන්ට ප්‍රත්‍ය විසක් නিত্য ස්වභාවයෙන් හෝ සැප ස්වභාවයෙන් හෝ ආත්ම ස්වභාවයෙන් පවතිනවද? නෑ. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නිවැරදිව දැකීම තුළ අපි දැන් හේතුඵලත් දැක්කනේ. හේතුන්ගෙන් හට ගන්න බව දැක්ක. එතකොට දිට්ඨිය පිරිසිදුයි. ඒතර තණ්හාවක් එන්නේ තණ්හාවක් එන්නේ අර ක්‍රියාව නිවැරදිව සිද්ධ වෙන ආකාරය පරමාර්ථ ධර්මයන්ට අනුව නිවැරදිව ක්‍රියාත්මක වෙන ආකාරය මනසින් දකින්නේ නැති තැන සිත එතන ඇලෙනවා සිතේ එන ඇලෙනවා නම් තණ්හාව ක්‍රියාත්මකයි. අනිත් එක මානය. දැන් මානය කියන්නේ සෙය්‍යමාන, සදිසිමාන, හීනමාන කියන ධර්මතාවය. සෙය්‍යමාන කියලා කියන්නේ තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉඳීමේ සිතවිල්ලක්. මේ සිතවිල්ලක් විතරයි. සදිසිමාන කියන්නේ තවත් කෙනෙකුට සමාන කරලා බලනවා, තමුණුත් එයා සමානයි කියලා. එහෙම බලනවා. සමානයි කියලා. හේනමානයි කියලා කියන්නේ අන් අයට වඩා තමන් පහත් කියලා හිතනවා. ඒකට කියන්නේ හීනමාන. දැන් මේ හීනමානය හෝ සදිසිමානය හෝ සීයමානය කියන මේ මානය ත්‍රිවිධ වූ මානයන් එන්නේ අනවබෝධය නිසා. දැන් බලමු මානය කියන්නේ සිතවිල්ලක්නේ. දැන් මානය පෙන්වන්නේ බාහිර කාටද? ඒ කාටද කියලා හැබැයි පුජ්‍යලෙක් නෑ. තියෙන්නේ රූපස්කන්ධයේ ක්‍රියාවක් නම් වේදනාස්කන්ධයේ ක්‍රියාවක් නම් සංඥාස්කන්ධයේ ක්‍රියාවක් නම් සංස්කාරස්කන්ධයේ ක්‍රියාවක් හා විඥානස්කන්ධයේ ක්‍රියාවක් නම් තියෙන්නේ නිසත්ත නිචීව නම් පුජ්‍යලයකුත් නැත්තම් සත්‍යයකුත් නැත්තම් අපි කාටද මානෙ පෙන්වන්නේ? ඉතින් මානෙ පෙන්වන්නේ පුජ්‍යලයකින් ඉන්නේ. ඒතර පුජ්‍යල සංඥාව තුල නේද මානෙ එන්නේ. හොඳට බලන්න. මේ පුච්චලයක් මනස තුල ඇඳගත්තාම මනසට පුච්චලයක් දර්ශනය කරගත්තොත් තමයි මානයක් එන්නේ නැත්තම් මානයක් එන්නේ හොඳට බලන්න. දැන් මානය පෙන්නනවා නම් තමන්ගේ අධ්‍යාත්මයේ තියෙන රූපස්කන්ධය. කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. වේදනාස්කන්ධයේ තමන්ගේ අධ්‍යාත්මය තුළ තියෙන වේදනාස්කන්ධයේ ක්‍රියාවලියක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. තමන්ගේ අධ්‍යාත්මයේ තියෙන සංස්කාරස්කන්ධයක් ඒත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. නාම රූප දෙකයි. ස්පර්ශය නාම ධර්මයක්. එන් හටගන්න සංඥාවත් නාම ධර්මයක්. ତර ස්පර්ශයෙන් හටගන්න සංස්කාරස්කන්ධේ ක්‍රියාවලියක් අධ්‍යාත්මයේ තියෙන්නේ. නාම රූප දෙකෙන් හටගන්න විඥානයක් අධ්‍යාත්මයේ තියෙන්නේ. දැන් එතකොට අපි මානයක් පෙන්නනවා නම් බාහිර කෙනෙකුට ඒ බාහිර කෙනාගේ මොකද්ද තියෙන්නේ? සතර මහා ධාතුන්ගෙන් ක්‍රියාත්මක වෙන රූපස්කන්ධයක්. බලන්න මෙන්න හොඳට මේ අනවබෝධය නිසා මේ මානය ඇති කරගෙන දුක් විඳින හැටි. ඒතර ස්පර්ශ ඒ බාහිර එක්කිනාටත් තියෙන ස්පර්ශයෙන් හටගන්න බිඳීමේ සිතක් විතරයි. නාම නාම ධර්මයක් තවත් නාම ධර්මයකට ප්‍රත්‍යයයි. ස්පර්ශය නිසා විඳීමේ සිත. ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතක් බාහිර කෙනාටත් තියෙනවා සංඥාස්කන්ධයට. ඒතොර මේ දෙකත් නාම ධර්ම දෙකක්. ස්පර්ශයත් නාම ධර්මයක්, හඳුනා ගැනීමේ සිතත් නාම ධර්මයක්. ඊගාවට ස්පර්ශයත් නාම ධර්මයක්, සංස්කාරයත් නාම ධර්මයක්. ඒතොර නාම ධර්ම දෙකයි. මේ චිත්තක්ෂණ දෙකක් තුළ ඇතිව නැති වෙනවා. ඒතොර විඥානස්කන්ධයට ප්‍රත්‍ය නාම රූපයයි. ද රූපයට චිතක්ෂණ 17යි ඒ සතර මහා ධාතුන්ගේ හා වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන් නාමයන්. එතකොට ඒ අනුවයි සිතේ ප්‍රවෘත්තිය විඥානයේ පැවැත්ම. ඒකයි නාම රූපච්ඡය විඥාන. දැන් එතකොට බලන්න මේ අපේ තියෙන අනවබෝධය. එහෙම නැත්නම් අවිද්‍යාව. එහෙම නැත්නම් නොදන්නාකම. එහෙම නැත්නම් නොතේරෙනකම. නිසා, මෝහය නිසා දැන් අපි සෙය්‍යමාන. එයාට වඩා උසස්. එතකොට රූපස්කන්ධයෙන් රූපස්කන්ධයට මානෙ පෙන්නනවද? එහෙම පෙන්වන්න බෑ. ඒ දෙකම අධ්‍යාත්මික රූපස්කන්ධය සතර මහා ධාතු, බාහිර රූපස්කන්ධය සතර මහා ධාතු. එහෙනම් රූපස්කන්ධයෙන් රූපස්කන්ධයට මානෙ පෙන්වන්න බෑ. එහෙනම් වේදනාස්කන්ධයෙන් වේදනාස්කන්ධයට මානෙ පෙන්නනවද? එයි. අධ්‍යාත්මයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් වේදනාව හටගන්නේ නාම ධර්ම දෙකයි. ස්පර්ශයයි වේදනාවයි. ඒතර බාහිර කෙනාගේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නේ. විදීමේ සිතක් ඇදී. ඒතර නාම ධර්ම දෙකයි. ස්පර්ශය හා විදීමේ සිත. අධ්‍යාත්මයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංසං. ඒතර සංඥාස්කන්ධයෙන් සංඥාස්කන්ධයට මානෙ පෙන්නනවද? අධ්‍යාත්මික ක්‍රියාත්මක වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥාස්කන්ධය. බාහිර එක්කෙනාගේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥාස්කන්ධයක්. දැන් එතකොට සංඥාස්කන්ධේ සංඥාස්කන්ධයට මානෙ පෙන්නනොත් මේ බලන්න හොඳට. මේ බලන්න මේ මානෙ නැමැති සිතුවිල්ල අපව මොනතරම් දුකකට දානවද කියලා. මේ මාන්නය සිත තුළ ක්‍රියාත්මක වීම මේ ක්ලේශය සිත තුළ ක්‍රියාත්මක අනවබෝධය නිසා මේ මානය නැමැති ධර්මතාවය සිත තුළ ක්‍රියාත්මක වීම නිසා ඊගා භවයේ ප්‍රතිසන්දිය කොහොමද ඊගන්නේ ඊගාව භවයේ ප්‍රතිසන්දිය අතිශය පහත් තැනක. අතිශය පහත් තැනක. දුගී අන්ත දුගී අත් දෙකම ඉල්ලලා යදින ඊටාත්ම පහත් තැනකටපත් කරන්නේ ওই මානෙ නැමැති සිතුවිල්ල. ඒතර බලන්න සිතුවිල්ලක් විතරයි. ඒතර ස්පර්ශය නිසා සංස්කාරය. එතන තියෙන්නේ නාම ධර්ම දෙකක්. ඒතර බාහිර කෙනාගේත් ස්පර්ශය නිසා තමයි සංස්කාර නැමැති සිත. ඒතර එතන තියෙන්නේ නාම ධර්ම දෙකක්, චිතක්ෂණ දෙකක් තුල ඇතිව නැති වෙනවා. ඒතර සංස්කාර ස්කන්ධයෙන් සංස්කාර ස්කන්ධයට මානෙ පෙන්නනවාද? ඒතර තමන්ගේ අධ්‍යාත්මයේ තියෙන්නේ නාම රූප පත්‍ය විඥාන. ඒතර නාම රූප දෙකක්. ඒ කියන්නේ සතර මහා ධාතු හා සිත හා සිතුවිලි වල ක්‍රියාකාරීත්වය විඥානයේ ක්‍රියාකාරීත්වයට ප්‍රත්‍යයයි. ඒතර සත්‍යයකුත් නැහැ, පුච්චලයකුත් නැහැ, ජීවයකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. මේ නාම රූප දෙක ප්‍රත්‍යයයි විඥාණයට. බාහිර කෙනාගේ නාම රූප දෙකක් ප්‍රත්‍යයයි විඥාණයට එතනත් නැහැ පුච්චලේ. ඒතර දැන් එයාගේ රූපස්කන්ධයක් ගත්තා, වේදනාස්කන්ධයක් ගත්තා, සංඥාස්කන්ධයක් ගත්තා, සංස්කාරස්කන්ධයක් ගත්තා, විඥානස්කන්ධයක් ගත්තා. ඒතර සත්‍යයකුත් නැහැ, පුච්චලයකුත් නැහැ. එහෙනම් අපි දැන් එතකොට දැන් රූපස්කන්ධෙන් රූපස්කන්ධයට මානෙ පෙන්වන්න පුළුවන්ද? බෑ. ඒ රූපස්කන්ධය කියන සතර මහා ධාතුන් ක්‍රියාවලියන්. එයාගේ ශරීරෙත් ඒ විදිහ. එහෙනම් වේදනාස්කන්ධයෙන් වේදනාස්කන්ධයට මානෙ පෙන්වනවද? සංඥාස්කන්ධයෙන් සංඥාස්කන්ධයට මානෙ පෙන්වනවද? ඒත් බෑ. එහෙනම් සංස්කාරස්කන්ධයෙන් සංස්කාරස්කන්ධයටද මානෙ පෙන්වන්නේ? ඒත් බෑ. බලන්න මේ අනවබෝධය නිසා. එහෙනම් විඥානස්කන්ධේ විඥානස්කන්ධයට මානෙ පෙන්වන්නද? හ්ම්? ඒත් බෑ. ඒ නාම රූප එයාගේ නාම රූප ප්‍රත්‍යයෙන් ඒ විඥාණය තමන්ගේ අධ්‍යාත්මික නාම රූප ප්‍රත්‍යයෙන් ඒ විඥාණය. එහෙනම් මේ නාම රූප දෙකටත් ආශ රූපයට චිතක්ෂණ 17යි නාමයට එක චිතක්ෂණයයි බාහිර කෙනාගේ රූපයට ආශ චිතක්ෂණ 17යි නාමයට ආශ එක චිතක්ෂණයයි නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ ප්‍රවෘත්තිය කොහොමද? ඒ පැවැත්ම. ඒ පැවැත්ම දුකයි. එයි පීඩනයක් නැති කර. මොකද්ද පීඩනය? ඒ අර සිත් හොයන්න කියන්නේ හැමතිස්සෙම. සිත් හොයන්න කියනවනේ සිතින්මනේ කියන්නේ සිත් හොයන්නේ. නැවත නැවත සිත් හොයන්නේ. ඉතින් දවස පුරාම අපි සිත්නේ හොයන්නේ. ඒකට අපි ධර්මතා ටිකක් උපකාර කරන් තියෙනවා. මොනවද? ඇසයි රූපයයි. ඔන්න සිත් හදන්න උපකාර කරන් තියෙනවා. කනයි ශබ්දයයි. වෙන කිසි දෙයක් කරන්න බෑ සිත හොයන එක තමයි කරන්නේ සිත හදන එක තමයි කරන්නේ දවස පුරාම. තවත් සිත හදන්න උපකාර කරගෙන තියෙනවා නාසයේ ගන්ධයයි. තවත් දෙකක් උපකාර කරගෙන තියෙනවා සිත හදන්න ඒ ජීවා විඥාන දිවයි රසය. තවත් සිත හදන්න උපකාර කරගෙන තියෙනවා කයයි පහසයි. තවත් සිත හදන්න උපකාර කරගෙන තියෙනවා මනසයි බාහිර අරමුණයි. දැන් මේ සිත හදන්න කියන්නේ කවුද? ඒ කියන්නේ සිතමනේ. එතකොට සිතේ ආයුෂ එක චිත්තක්ෂණේ. අර සිතවිලි වල ආයුෂ කොච්චර? ඒත් එක චිත්තක්ෂණ. එහෙනම් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඒ ඇති කරන පීඩනය නිරන්තරයෙන් දවස පුරාම ඒ ඇති කරන පීඩනය තමහ වදයක් නේ. ඒකනේ දුකයි කිවි. ඒ අනිත්‍ය ස්වභාවයම දුකයිනේ. ඒතර අනාත්මයි. ඒතර තමාගේ කැමැත්ත හැටියටද නොවෙනස් වෙන එකක්ද? ආත්මය කියන්නේ තමාගේ වශයෙන් පවතින එකක් හා නොවෙනස් එකක්. එහෙම එකක්ද තියෙන්නේ? අර ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය නිසාද? මම එකකින් පෙන්නවා දැන් ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය. එහෙනම් ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය. එතකොට කොහොමද ආත්මයට දාන්නේ? අනාත්මයි. එහෙනම් අනාත්ම කියන ඒ සිතුවිල්ලත් දුක්ඛ කියන ඒ සිතුවිල්ලත් නিত্য අනිත්‍යයි කියන ඒ සිතුවිල්ලත් චිතක්ෂණ තුනයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්ම කියන ඒ සිතුවිලි තුනක් චිතක්ෂණ තුනයි. එතකොට ඒකත් අනිත්‍යද? හ්ම්. ඒතර මෙච්චර වෙලා සිතින්නේ ඔය ඔක්කොම හෙව්වේ. ඒ සිත ඒකත් අනිත්‍යයි. ඒ මෙච්චර කල් විභා මෙච්චර වෙලා විභාග කරපු පරීක්ෂා කරපු ඒ සෑම සිතක්ම ඊගාව සිතෙන් විභාග කරලා බලන්න. ඒ සිතත් අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයිද කියලා. ඔව්. තුන්වෙනි සිතෙන් දෙවෙනි සිතත් විදර්ශනා කරලා බලන්න. එයි. පළවෙනි සිතත් ඇතිව නැති වුණා. ඒ පළවෙනි සිත ඇතිව නැති වෙනවා දැක්කා දෙවෙනි සිතෙන් ඒකත් ඇති වෙනවා නැති වෙනවා දැක්කා තුන්වෙනි සිතෙන් බලන්න හොඳට. තුන්වෙනි සිතත් ඇති වෙන සැනෙන් නැති වෙනවා. හතරවෙනි සිතින් බලන්න. රූපයත් බලන්න. මොහතක් මොහතක් මොහතක් පාසා බලන සිතත් ඇතිව නැති වෙනවා ඒ බලපු රූපයත් චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් නිට්ටයද අනිත්‍යද? ඒ ස්වභාවය තේරුම් ගන්න සත්‍ය දකින්න. ඒ තුළින් දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය, චතුරාර්ය සත්‍ය නියත වශයෙන්ම අවබෝධ වෙනවා. එයි දුකයි කියලා අවබෝධ වුණොත් ඒක සත්‍යයක් කියලා පිළිගන්න සිද්ධ වෙනවා. ඒ දුක්ඛාරය සත්‍යයයි. එතකොට අර ඇලෙන, සිත ඇලෙන ස්වභාවය තමයි සමුදාය සත්‍ය, ඒ තෘෂ්ණාවයි ඇලෙන සිත අයින් කළොත් ඒ Nirodhayයි ඒ Nirodhaya మతు හටගන්න තියෙන දෙක Nirodhayak. ඒ කියන්නේ మతు භවයේ හටගන්න. ඒ කියන්නේ පුනර්භවයක් නැහැ කියන එක. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ පුනර්භවයක් නැහැ. නැවත භවයක් හදන්න බෑ. ඒ Nirodhari සත්‍යයි. ඒතර පළමුවෙන් සිද්ධ වෙන්නේ ක්ලේශ නිරෝධය, ඊගාවට ස්කන්ධ නිරෝධය. එන් පස්සේ ප්‍රවෘත්ති ඉවරයි. අවසන්. පුනර්භවයක් නෑ අවසන්. හොඳයි එහෙනම්. નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා.